දෘෂ්ටි සහිත කායානුපස්සන සතිපට්ඨානය විසුද්ධි මාර්ගය අනුමත කරලා තියෙනවා. ඒ සමාධි බහුද පුද්ගලයාට කායානුපස්සනාව. සමතයානිකයාගේ තීක්ෂණ ඉඳුරන් ඇති පුද්ගලයාට දෙවෙනි වූ වේදනානුපස්සන සතිපට්ඨානය අනුමත කරලා තියෙනවා. එහෙනම් සමතයානිකයාගේ මන්ද තීක්ෂණ කියන කොටස් දෙක ආපහු තියෙනවා. විපස්සනා යානිකයාගේ මන්ද වූ ඉන්ද්‍රියන් ඇති පුද්ගලයාට අති ප්‍රභේද නො වූ චිත්තානුපස්සනාවත් විපස්සනා යානිකයාගේ තීක්ෂණ ඉන්ද්‍රියන් නැති පුද්ගලයාට අති ප්‍රභේදගත නො වූ ධම්මානුපස්සනා සතිපට්ඨානයත් අනුමත කරනවා කියලා සඳහන් කරනවා විසුද්ධි මාර්ගයේ. මේ විසුද්ධි මාර්ගයේ භාවනාව පැහැදිලි කරන තැන විස්තර කරලා තියෙන කාරණාව. ඊළඟට සඳහන් කරනවා අඩුත් නැතුව වැඩිත් නැතුව දේශනා කරලා තියෙන චරිතවලට ගැළපෙන පරිදි. මේ කාරණාව අපි මුලින් සඳහන් කළා අඩුත් නැහැ වැඩිත් නැහැ. අඩුත් නැහැ වැඩිත් නැහැ කියලා කියන්නේ මොකද්ද කියලා අපි කලින් සාකච්ඡා කළා. මේ සතර සතිපට්ඨානයට වඩා එහා දෙහිකුත් නැහැ. සතර සතිපට්ඨානයට වඩා අඩු දෙහිකුත් නැහැ. සංසාරයෙන් ඈතර යන්න මේ සතර සතිපට්ඨානය ඊටාම ඊටාම අවශ්‍යයි ප්‍රයෝජනයයි කියන කාරණාවයි මේ අඩුත් නැති වැඩිත් නැති කියන කාරණාවෙන් සඳහන් කරන්නේ. ඊළඟට පින්නතනේ සුභ සංඥා, සැප සංඥා, නিত্য සංඥා, ආත්ම සංඥා. මෙන්න මේ මුලාවීම් අතහැරීම පිණිස සංඥාවල් පිළිබඳව සඳහන් කරනවා. සුභ සංඥාව, සැප සංඥාව, නিত্য සංඥාව, ආත්ම සංඥාව. මේ සංඥා අතර අපි මුලා වෙනවා. ඒක කොහොමද කියලා මේ විදිහට පැහැදිලි කරනවා උදාහරණයකින්. ඒක අපිට ලේසියි තේරුම් ගන්න එතකොට මේ කය අසුබයි. ඒ නිසා කය පිළිබඳව සුභ සංඥාව නැති කරගන්න ඒක පහසුයි. මෙතන සුභ සංඥා කියලා සඳහන් කළේ සැප සංඥා කියලා කිව්වේ ඒකයි. කය අසුබයි. කොහොමත් කය අසුබ බව අපි හැමෝම දන්නවා. ඒ කාරණාව මෙනෙහි නොකලට කය අසුබ බව දන්නවා. එහෙනම් කය අසුබ කය සුබයි කියලා අරගන්නවට වඩා ඒ සුබයි කියලා අපි කල්පනා කරන කයේ තියෙන අසුබ පැත්ත කල්පනා කරගෙන යනකොට අපිට මේ සංඥාව ඒ පිළිබඳව තියෙන තණ්හාව අයින් කරගන්න හරි ලේසියි. අතිශයින් පිළිකුල් සහගතයි. ඊටාම දුර්ගන්ධ සහිතයි. තුවාලයක් වගේ හැම වෙලාවෙම වේදනා සහිතයි. වනයක් ඇටිට තමයි සඳහන් කරලා තියෙන්නේ. නිසා ඒ කාරණාව මනාව මනාව ප්‍රගුණ කරන්නයි දේශනා කරන්නේ. බාහිරින් බලහම බොහොම ලස්සනයි, ඊටා ප්‍රියමනාපයි. නමුත් අභ්‍යන්තරයෙන් කල්පනා කරලා බලහම ඒ ලස්සන ප්‍රියමනාප බව ඔක්කොම තියෙන්නේ මෙන්න මේ පිටපැත්තෙන් වැහිලා තියෙන හැමේ විතරමයි. මේ හැමට යට හැමටවත් කැමති නැහැ. හැමට යට තියෙන කිසිම දෙයකට කිසිම දෙයකට කැමති නැහැ. ලස්සනයි, සුදුයි, රතුයි, පාටයි කියලා දැක්කේ හැම. නමුත් කාගේ හරි හැම ටිකක් ගලවලා දුන්නොත් මේ තියෙන්නේ ඔබ බොහොම ප්‍රිය කරන කෙනාගේ හැම හැමේ කෑල්ලක්. මේක තියාගන්න කියලා දුන්නට කවදාවත් ඒ කැල්ල ගන්නෙ ගන්නෙ නැහැ. ඒ හැමට කැමති නැහැ. එහෙනම් හැමට යටින් තියෙන මස් වලටත්, ලේ වලටත්, නහර වලටත් මොකකටවත් කැමති කැමති නැහැ. ශරීරය අත ගන්න ඕන පුජ්‍යලේ අපි අපේ ශරීරයත් අත ගන්නවා. තව කෙනෙකුගේ ශරීරයත් ස්පර්ශ කරන්න පුළුවන්. නමුත් ඒ ස්පර්ශය කොයි වගේද? හරියට අසූචි පුරවපු කලගෙඩියක් අත ගන්නවා වගේ. කලගෙඩිය ඇතුළට අසූචි පුරවලා නමුත් පිටපැත්තේ තියෙන මැටිනේ. ඒ නිසා අපි කලගෙඩිය අත ගන්නවා. හැබැයි බොහොම ලස්සනට කලගෙඩිය ස්පර්ශ කර කර ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කියනවා ඇයි දන්නේ නැද්ද ඔකේ අසූචි පුරවලානේ තියෙන්නේ. එහෙම කිව්වොත් අල්ලන එකක් අල්ලන එකක් නැහැ. එහෙනම් මේ කයේ ස්වභාවයත් ඒකම තමයි. කයේ ස්වභාවයත් ඒකමයි. ඒ කලගෙඩියටත් වඩා අපද්‍රව්‍ය කලගෙඩියෙන් තියෙන අසූචි පමණයි. මේක ඇතුලේ ලේ, සැරව, කෙල, මල, මූත්‍ර සියලුම දේවල් සියලුම දේවල් එකතු වෙලා තියෙනවා. නමුත් ඒ සුබයි කියලා හිතෙන නිසා ඒ පිළිකුල් සංඥාව එන්නේ එන්නේ නැහැ. නමුත් මෙන්න මේ විදිහට කල්පනා කරලා බලලා සුබ වූ කයේ අසුබය ගැන කල්පනා කරලා ඒ කය අතහරින්න අතහරින්න නැත්නම් කය පිළිබඳව තියෙන දැඩි බැඳීම අතහැරලා දාන්න හරි පහසුයි. සුභයි සුභයි නැත්තම් හොඳයි හොඳයි කියන සංඥාව මත රාගය ඇති වෙන්න තියෙන ඉඩ බොහොම බොහොම වැඩි. මේ සුභයි කියන සංඥාව නිසානේ රාගය ඇති වෙන්නේ. එහෙනම් ඒක නැති කරගන්න හොඳම කාරණාව තමයි ඒකේ අසුභය අසුභය මෙනෙහි කරන එක. මේ ධර්මයේ තියෙන හොඳ ලස්සන කතාවක් ඒකට. අපි කාරණාව දීර්ඝව ප්‍රකාශ නොකළ ඒක කාන්තාවක් තමන්ගේ ස්වාමියත් එක්ක අමනාප වුණා. අමනාප වෙලා ඇය යන්න යනවා. ස්වාමියාගෙන් මිදලා යන්න යනවා. ස්වාමියා ඇය හොයාගෙන පිටිපස්සෙන් යනවා. මෙන්න මේ කයේ අසුබය මනාව දැකලා විදර්ශනා කරන භික්ෂූන් වහන්සේ නමක් අර කාන්තාවට මගදී හම්බ වෙනවා. කාන්තාව රාගසිතින් යුක්තව ස්වාමීන් වහන්සේට බොහොම ලෙන්ගතු සිනහාවක් පානවා. උන්වහන්සේ දැක්ක නොදැක්කා වගේ උන්වහන්සේ වැඩියා. තව ටිකක් ඉස්සරහට වඩිනකොට උන්වහන්සේට හම්බ වෙනවා ඇය හොයාගෙන නැගේ ස්වාමියා. ස්වාමියා ඇහුවා ස්වාමීනි බොහොම ලස්සන ස්ත්‍රියක් මුණ ගැහුන්නේ නැද්ද කියලා. උන්වහන්සේ සඳහන් කරනවා මට එහෙම කෙනෙක් මුණ ගැහුන්නේ නැහැ. නමුත් මට සැකිල්ලක් මුණ ගැහුණා. ඇට සැකිල්ලක් මුණ ගැහුණා. උන්වහන්සේ දැකලා තිබුණ හැටි. ඇය උන්වහන්සේ දැකලා රාගසිතක් උපදවාගත්ත බොහොම ලස්සන ප්‍රේමණීය රූපයක්. නමුත් උන්වහන්සේ ඒ කය දැක්කේ ඒ කය අසුබ සංඥාව උන්වහන්සේ දැක්කේ. උන්වහන්සේ දැක්කේ සැකිල්ලක්. එන ඒ කාරණාව අපි මේ භාවනා ක්‍රමයේ ඉස්සරහට සාකච්ඡා කරනවා කොහොමද ඒ සැකිල්ලක් දැක්කේ කියන කාරණාව. එමනම් අසුබයි කියලා අසුබ සංඥාව වඩලා දිනු කරලා තිබුණ නිසා රාගය උන්වහන්සේට ඇති වෙන්නෙම ඇති වෙන්නෙම නැත්තේ ඒ කයේ තියෙන අසුබය අසුබය දැකලා තියෙන නිසා. ඊළඟට සුබ සංඥාවෙන් මුලා වූවන්ට කායානුපස්සනාව සුදුසුයි. මේ කය සුබයි කියලා කියමින් මේ සුබ සංඥාව නිසා මුලා වෙලා ඉන්න අයට මෙන්න මේ කායානුපස්සනා සතිපට්ඨානයේ සුදුසුයි. ඇයි ඒ? ඔහු කය පිළිබඳව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට ඔහුට කයේ අභ්‍යන්තරයේ සහ අසුබය අනිවාර්යෙන් මෙනෙහි කරන්න වෙනවා. එතකොට මේ කයෙන් ඔහු දැක්ක සුබ ස්වභාවය නැති බව ඔහුට මනාව අවබෝධ වෙනවා. ඊළඟට වේදනාව සැපයි කියලා හිතාගෙන ඉන්න සත්වයාට මේ ජීවිතේ සැපයි කියලා කල්පනා කරගෙන ඉන්න අය ඉන්නවා. ඒකයි වේදනාව සැපයි කියලා කියන්නේ. මේ ජීවිතේ සැපයි කියලා කියන්නේ මට විඳින්න තියෙන දේවල් හොඳයි. මට ලැබිලා තියෙන ආහාර පාන හොඳයි. මට හම්බෙලා තියෙන ඇඳුම් පැළඳුම් හොඳයි. මං ජීවත් වෙන පරිසරය හොඳයි. ඒ විදිහට මේ ජීවිතේ තමන් විඳින දේවල් හොඳයි සැපයි කියලා කල්පනා කර කර ඉන්න පුජ්‍යලයාට තමයි අනුමත කරලා තියෙන්නේ මෙන්න මේ වේදනානුපස්සනාව. ඒක මනාව මනාව මෙනෙහි කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරන වේදනානුපස්සනාව කියලා පින්නතුනේ සඳහන් කරාම කොයි විදිහටද වේදනානුපස්සනාව සිහිපත් කරන්න තියෙන්නේ? මේ කයේ ඇති වෙන අප්‍රමාණ වූ වේදනාවල් මේ සැපයි සැපයි නැත්තම් මට හම්බෙලා තියෙන දේවල් හොඳයි හොඳයි කියලා අරගෙන තියෙන දේවල් නිසා මට කොයිතරම් වේදනාවක් ඉදිරියට දැනෙනවද? මං හොඳයි කියලා ගත්ත හැම දෙයක්ම අහිමි වෙනකොට ඇති වෙන්නේ අප්‍රමාණ වේදනාවක්. ඒ නිසා වේදනානුපස්සනාව වඩලා තියෙන කෙනෙක් ඒ වේදනාවට මූණ දෙනකොට ඔහුට ඒක ලොකු වේදනාවක් බවට පත් වෙන්නේ පත් වෙන්නේ නැහැ. ඊළඟට මගේ හිත වෙනස් වෙන්නේ නැහැ ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න පුද්ගලයාට චිත්තානුපස්සනාව හොඳයි කියලා සඳහන් කරනවා. මගේ හිත ස්ථිරයි. වෙනස් වෙන්නේ නැහැ මගේ හිත කවදාවත් කියලා හිතාගෙන ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුද්ගලයාට චිත්තානුපස්සනාව හොඳයි කියලා කියන්නේ හිත මොහොතින් මොහොත වෙනස් වෙනවා ඔහුට දකින්න පුළුවන්. මේ හිත දැන් ස්ථිරයි කියලා මේ පුද්ගලයා හිතන්නේ. ඒනට පුද්ගලයාගේ හිත ස්ථිරද? ලෝකය කොයිතරම් අස්ථිරද? වෙනතර ඒක භාවනාවටම තමයි හොඳට අරමුණු වෙන්නේ. කල්පනා කරනවා මම අද විනාඩි 5ක් භාවනා කරනවා. අරමුණ මෛත්‍රිය. මනාව හිත දිහා බලාගෙන ඉන්න මෛත්‍රියෙන් මගේ හිත ටික වෙලාවක් යනකොට මෛත්‍රියද තියෙන්නේ කියලා. මගේ හිත ගියපු දිහා මට කල්පනා වෙන්නේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ. ඒක අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට හිත එළියට ගිහිල්ලා. එහෙනම් ස්ථිරයි නම් ඒ හිත වෙනස් වෙන්නේ නැහනේ. නමුත් එහෙනම් ස්ථිරයි කියලා හිතාගෙන ඉන්න අයට මෙන්න මේ චිත්තානුපස්සනාව හොඳයි. ඒ කියලා කියන්නේ තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න. අපේ පින්නතුනොත් මෙහෙම ඉන්න මොහොතක හරියි හිත දිහා විනාඩියක් බලාගෙන ඉන්න උත්සාහ කෙරුවොත් පේනවා මෙයා මොන තරම් වේගෙන් සැලෙනවද කියලා කොයි තරම් වේගෙන් අහකට යන්න හදනවද කියලා. නිසා ස්ථිර බවක් ඇත්තෙම නැති නිසා යාට ඒ කාරණාව සුදුසුයි ගැලපෙනවා. ඊළඟට කියනවා පුද්ගලයාට මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න පුද්ගලයාට ධම්මානුපස්සනාව සුදුසුයි. මම මගේ මට කියන්නේ මේ කියන්නේ ආත්ම සංඥාව. එතකොට මේ ධර්මතාවයන් මොන ධර්මතාවයන්ද? නාමහා රූප. ඒක කොයිතරම් වේගෙන් වෙනස් වෙනවද නාම රූප කියන දෙක. අන්න ඒ නිසා මෙන්න මේ කාරණාව මනාව දකින්ද ඒ පුජ්‍යලයට ධම්මානුපස්සනාව ඊටාම සුදුසුයි නාම රූපයන්ගේ වෙනස් වීම ඔහුට එතකොට අවබෝධ වෙන්න පටන් ගන්නවා. නිසා ධම්මානුපස්සනාව ඒ පුජ්‍යලයට සුදුසුයි විවිධ ධර්මයන් Tamanට බෙදිලා බෙබිදිලා ප්‍රවේදගත වෙලා පේන්න පටන් ගන්නවා. විවිධ ධර්මයන් බෙදිලා බෙදිලා පේන්න පටන් ගන්නවා. ඒ කොයි වගේද? සඳහන් කරනවා මේ සත්වයක් නැහැ. ස්ථිර සත්වයක් නැහැ. පින්නතන රතයක් අරගත්තාම මේක ඉදිරියට කර්මස්ථානයේ නම් විස්තරාත්මකව සාකච්ඡා කරනවා. රතයක් රතයක් අරගත්තාම රෝද දෙක වෙනම ගලවනවා. තාඩු ටික වෙනම අයින් කරනවා. විදුලි ලාම්පු ටික වෙනම අයින් කරනවා. ආසන ටික වෙනම අයින් කරනවා. එහෙම අයින් කරලා කෑලි කෑලි කරලා තිබුණාම එතන රතයක් රතයක් නෑ. නැවත ඒ ටික ඔක්කොම එකතු කරලා බලහම ඒක දැන් රතයක්. ඒකට අපි ඒ කාර් එක රතේට කියන නමක් තියෙනවා. ඒක කාර් එකක්. නමුත් අර කෑලි කරලා තිනකොට ඒක කාර් එකක් නෙවෙයි. නමුත් මෙන්න මේක මේ ධම්මානුපස්සනාව මනාව වඩලා තියෙන කෙනා කාර් එක දැක්කත් එයා ඒකේ කොටස් වශයෙන් ඒක ඒක දකිනවා. සාමාන්‍යයෙන් බලන කෙනාට ඒක කාර් එකක්. නමුත් මනාව දන්න කෙනාට ඒකට ඒක සැනින් කොටස් වෙලා පේන්න පටන් ගන්නවා. එහෙනම් පුද්ගලයාගේ ශරීරයත් ශරීරයත් ඒ වාගේ. මෙතන තියෙන්නේ නෙමෙයි නාම ධර්මයන්ගේ එකතුවක්. පුද්ගලයෙක් නෑ. ළමෙක් ඉන්නවා උඩ පයින්නවා දඟලනවා දුවනවා පයින්නවා. නමුත් එතන ළමෙක් කියලා කෙනෙක් නෑ මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ එකතුවක් තියෙන්නේ. මනාව මෙන්න මේ ධම්මානුපස්සනාව වඩලා ප්‍රගුණ කරලා ඉන්න පුද්ගලයා එතන උඩ පයින්නවා දකින්න ඉන්ද්‍රිය ධර්මයන් කොටසක් නාම ධර්මයන් කොටසක් රූප ධර්මයන් කොටසක් විතරක් උඩ පයින්නවා දකින්න ඒක උහු මනාව ප්‍රගුණ කරලයි තියෙන්නේ. අන්න ඒ නිසා සඳහන් කරනවා ධම්මානුපස්සනාව මේ ආත්ම සංඥාව තියෙන කෙනාට වටිනවා. ධම්මානුපස්සනාව. ඊළඟට මේ සුභ සුඛ නිච්ච ආත්ම භාව කියන සංඥා හතර නිසා සංසාරේ අපි ගමන් කරනවා. සුභයි, සැපයි, නිට්යයි, ආත්මයි කියන මේ කාරණාව නිසා සසර දිගින් දිගට අපි ගමන් කරන්නේ මෙන්න මේ සිතවිලි ටික සිතවිලිත් එක තණ්හා සිතවිල්ලත් එක්ක. ඒ සසර ගමන විශේෂයෙන් නවත්වන්නේ අපි සසර දිගටම දක්කගෙන යන මේ සිතවිලි ටික එකතු කරලා මේ සංසාර ගමන නවත්තන්න. සංසාරේ අපිව අරගෙන යන සතුරා නවත්තන්න. බිහි කරපු ආයුධ හතරට තමයි කියන්නේ සතර සතිපට්ඨාන කියලා. අපි සසර පුරා ඇදගෙන යන සතුරාව නවත්තන්න, ඔහු බයකරන්න, ඔහු පලවා හරින්න බිහි වෙච්ච වූ ලෝකේ තියෙන ආයුධ හතර තමයි මෙන්න මේ සතර සතිපට්ඨානය කියලා කියන්නේ. එහෙනම් නිට්යයි කියලා හිතාපු සිතවිල්ලට සුබයි කියලා හිතාපු කෙනාට අසුබය. නිට්යයි කියලා හිතපු කෙනාට අනිත්‍ය. සැපයි කියලා හිතපු කෙනාට මේ සැප නැති බව මේ විදිහට මනාව කාරණාව අවබෝධ කළා නම් ඔහු එතනින් එහාට සසර යන්න කල්පනා කරන එකක් කල්පනා කරන එකක් නැහැ. ඒ නිසා සඳහන් කරනවා මේ සතර සතිපට්ඨානය සංසාරයේ ඇවිදින සත්වයා සසර ගමනින් එතර කරන නැවක් හා සමානයි. අපි සසර ඇදගෙන යන නිට්ටයයි සුභයි සුඛයි කියන සතුරන්ට ආයුධ හතරක් හා සමානයි. සතර සතිපට්ඨානය. කායානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, වේදනානුපස්සනා මේ හතර වෙන වෙනම දක්වලා තියෙන්නේ අන්න ඒකයි. කොහොම කාරණාව ඊළඟට අපිට පැහැදිලි වෙනවා භාග්‍යතුන් වහන්සේ මේ හතරම වැඩෙන්නේ එකටයි කියලා කිව්වා. නමුත් ඇයි එකම මාර්ගයේ හතරකට බෙදුවේ කියන කාරණාවේ ප්‍රශ්නයක් ඇහුවා අපි. එකම මාර්ගයේ හතරකට බෙදුවේ මෙන්න මේ නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් ගත්ත දේවල් ටික අපිට අවබෝධ කරලා එකක් එකක් ගානේ ප්‍රහීණය කරවන්නයි මේක කොටස් හතරකට බෙදලා තියෙන්නේ. ඊළඟට බින්දුතුනි මෙතන සඳහන් කරනවා තව ඕග හතර, යෝග හතර, ආසව හතර, ග්‍රන්ථ හතර, උපාදාන හතර, අගති හතර මේ ආදි වශයෙන් ප්‍රහාණය කිරීම පිණිස මේ ටිකක් සාකච්ඡා කරන්න ඕනේ. මේ ඕග යෝග මේ ටිකක් සාකච්ඡා කරන්න ඕනේ හරියටම මේක ප්‍රහාණය කරන හැටි දැනගන්න. හැබැයි ඒ ටික එහෙම සාකච්ඡා කරන්න ගියොත් ඒක සතර සතිපට්ඨානයෙන් එළියට ගිහිල්ලා අභිධර්ම සාකච්ඡාවක් බවට පත් වෙනවා. එහෙම මේ සාකච්ඡාව මේ සතර සතිපට්ඨාන දේශනාව දේශනා 60 70කින් නෙමෙයි 100කින් 150කින්වත් ඉවර කරන්න බෑ. එහෙම සාකච්ඡා කරන්න ගියේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් සූත්‍රයේ මේ කර්මස්ථානයත් එක්ක මේ ටික සාකච්ඡා කරමු. එහෙම නැත්නම් සතර සතිපට්ඨානයේ දේශනා 200කින් 300කින් නෙමෙයි එහෙමත් ඉවර කරන්න බෑ. ඒ තරම්ම පරම ගැඹීරයි. හැම පැත්තෙම බැඳිලායි තියෙන්නේ. මේ ත්‍රිපිටකේ පුරා බොහෝ සූත්‍රවල මේ සතර සතිපට්ඨානේ සාකච්ඡා වෙනවා ඒ සියල්ලම සාකච්ඡා කරන්න ඕනේ. අභිධර්ම පිටකේ ඒක අති ගැඹුරින් සාකච්ඡා වෙනවා. මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන කාරණා එහෙම සාකච්ඡා වෙනකොට අභිධර්මයේ කොයිතරම් ගැඹුරින් බැහැගෙන තියෙනවද සතර සතිපට්ඨානයේ කියන කාරණාව මේ දේශනා මාලාවේ ඉස්සරහට කර්මස්ථාන පරිච්ඡේදයක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. තනිකරම කර්මස්ථානම. මේ පරිච්ඡේදය සාකච්ඡා කරනකොට අපිට ඒක මනාව වැටහෙනවා කොයිතරම් ගැඹුරුද එහෙනම් කියලා. නමුත් ඒක සරලව භාවනාවක් වඩා ගන්න ප්‍රගුණ කර ගන්න අවශ්‍ය ආකාරයට අපි මේ කර්මස්ථාන පරිච්ඡේද ඉස්සරහට සාකච්ඡා කරගමු. ඊළඟට ඊළඟට සඳහන් කරනවා මේ වචන ටික අපි සඳහන් කරුවානේ මේ ඕග යෝග මේ වචන ටික අපි කෙටියෙන් තේරුම් ගන්න උත්සාහ කරනවා. දීර්ඝව සාකච්ඡා කළා නෙමෙයි කෙටියෙන්. මොකද්ද මේ කීවේ කියන කාරණාව. කෙටියෙන් තේරුම් ගන්න මේක සඳහන් කරලා තියෙනවා. මේ පංචකාම ගුණයට සම්බන්ධව සම්බන්ධ කය පංචකාමයට සම්බන්ධ වෙන්නේ දැඩිවම අපේ කය. කය නිසා තමයි පංචකාම සම්පත් විඳින්න අපිට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මේ කය මුල් කරගෙන. අන්න ඒකට කියනවා මේ කාම ඕග. මුලින්ම අපි සඳහන් කළා ඕග හතරයි. එහෙනම් ඕග. මොකද්ද මේ ඕගය කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් දන්න වචනයෙන් ඕගය කියලා කියන්නේ සැඩ පහරක්. සැඩ පහරක් කියලා කියන්නේ ගසාගෙන යන ඕනෑම පුජ්‍යලෙක්. සැඩ පහරට අහු වෙන ඕනෑම පුජ්‍යලෙක් ගහගෙන යනවා. අන්න ඒ කාරණාව මෙතන පැහැදිලි කරනවා. ඕගෙන් මිදෙන්න නම් කය පිළිබඳව මනා අවබෝධයක් තියෙන්න ඕනේ. අන්න ඒ නිසා කායානුපස්සනාවෙන් කිරුවා කය පිළිබඳව මනා අවබෝධයක් දුන්නා. එතකොට කාම ඕගෙන් මිදෙන්න, භවෝගයෙන් මිදෙන්න, ditthiyෝගයෙන් මිදෙන්න අවිද්‍යාවගෙන් මිදෙන්න ඔහුට ඊටාම පහසුයි මොකද ඔහු ඔහුගේ කය පිළිබඳව දැන් මන අවබෝධයක අවබෝධයක ඉන්නවා. ඒ කාරණා පින්නතුනි තවත් පැහැදිලි කරලා සඳහන් කරනවා කායානුපස්සනා සතිපට්ඨානය කාම ඕගය සම්බන්ධයෙන් විශේෂයි කියලා. ඕග කියන වචනේ. අපි කොහොමද කාම ඕගයට අහු වෙන්නේ? මෙහෙම කල්පනා කළොත් පුද්ගලෙක් කල්පනා කරනවා මම මේ ඉරියාපතේකට අනුව අද සක්මන් භාවනාවක් දියුණු කරගෙන ගමන් කරනවා. එතකොට මේ සක්මන් භාවනාව කරන්ඩ අපිට විශේෂිත සක්මන් මළුවක විතරක් නෙවෙයි සාමාන්‍ය පාරිගමන් කරනකොටත් කරන්න කරන්න පුළුවන්. සාමාන්‍ය සක්මනක් තියෙනවා. නමුත් අපිට පාරිගමන් කරනකොට සක්මන කරන්න පුළුවන්. ඊළඟට කල්පනා කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගේ සක්මන මොකක්ද කියලා. ඉතින් අපි ඕන තරම් සක්මන් කරනවා දකිනවා. අපි සක්මන් කරනවා දකින්නේ මේ පියවර මනිනවා වගේ ඊටා ළඟින් ළඟින් පාද තීතිය සක්මන් කරන සක්මනක් තමයි අපි බොහෝ වෙලාවට බොහෝ වෙලාවට දකින්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ එහෙම සක්මනක් අනුමත කරලා අනුමත කරලා නැහැ භාග්‍යතුන් වහන්සේ. එහෙනම් මොකද්ද සැබෑ සක්මන භාග්‍යතුන් වහන්සේ අනුමත කරපු පටිසම්භිදා මග්ගයේ පැහැදිලි කරන සක්මන? ඊටාම වේගෙන්ම ගමන් කරන්නේත් නැහැ. අර දකින්නවා වගේ ඊටා හෙමින් ගමන් කරන්නේත් නැහැ. අපි සාමාන්‍ය මට්ටමට ඇවිදගෙන යන ක්‍රමය. ඒක තමයි සක්මන. එතකොට තමයි හිත එකඟ කරගන්න පහසු. එහෙම නැතුව අර විදිහට ළඟ ළඟ පාදතිය තියා යන්න ඇවිදින්න ගත්තාම සමහර වෙලාවට අපිටම තේරෙනවා අපි වැටෙන්න යනවා. අපේ ඇඟ පාලනය කරගන්න බැරුව යනවා. එතකොට අපි එහාට මෙහාට පැද්දීම තුළ ඇතිවෙන තවත් කෝටි ප්‍රකෝටි ගණන් සිතුවිලි තියෙනවා. එතකොට අතිරේකව මතුවෙන සිතුවිලි ප්‍රමාණයක් ආයෙ පාලනය කරන්න සිද්ධ වෙනවා. ඒක එකපාරක් සිද්ධ වෙනව නෙමෙයි දිගටම මේ වැඩේ කරනකොට වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් සක්මන අපි මේ හෙමිනිත් නැතුව හයියනිත් නැතුව ඇවිදගෙන යන ක්‍රමයයි. එහෙමනම් දැන් කෙනෙක් කල්පනා කරනවා මේ ඉරියාපතේකට අනුව මම අද සතපොම් දෙකක් බස් එකට ඇවිදගෙන යනවා. මට බස් එකට යන්න සතපොම් දෙකක් පයින් යන්න ඕනේ. මේ කාලය මම භාවනාවකට යොදනවා. ඒ නිසා මම සක්මන් භාවනාවෙන් මේ බස් එක ගාවට යනවා. දැන් ඔහු වඩා ඈත බලන්නෙත් නැතුව, ඊටා ළඟ බලන්නෙත් නැතුව, ඊටාම කල්පනාවෙන් ඉරියාපතයකට අනුව ගිය තමන්ගේ ඉරියව් පිළිබඳව මන අවධානයෙන් පාද තියෙන සංඥාව පිළිබඳව මන අරමුණින් යුක්තව පාර එක පැත්තක. එතකොට කවුරු ආවත් මට කමන්නේ මම පාරේ අයින් වෙලා යන්නේ. එහෙම පාරේ යනවා. යන වෙලාවට මොහු දකිනවා පුද්ගලයෙක් එනවා. තමන් වැඩි ඈත බලලා නැති නිසා මුහුණ පේන්නේත් නැහැ. නමුත් පුද්ගලයෙක් පාරේ එන බව දන්නවා. දැන් ඒ පුද්ගලයා මාව පහු කරලා ගියා. මම ඔහුත් එක්ක කතා කළෙත් නැහැ. ඔහු මට කතා කළෙත් නැහැ. නමුත් දැන් ඊළඟට මගේ හිත මම දන්නේම නැතුව කවුද ගියපු කෙනා? ඒ තරුණ කෙනෙක්ද? වයසක කෙනෙක්ද? හොඳට ඉගෙන ගත්ත කෙනෙක් ගියාද? නැත්නම් මං අඳුරන කෙනෙක් ගියාද? මං කතා කරපු නැති නිසා මොනවා හරි හිතුවද? මම තාමත් අර සක්මනේ ඉන්නේ. නමුත් මගේ හිත දැන් අර පුද්ගල සංඥාවත් එක කොච්චර ඈත යනවද? මම මේ කොහෙද ගියේ කියන කාරණාව මට මතක වෙන නිසා ඇහෙන වෙලාවකට පස්සේ. මෙන්න මේක තමයි ඕගය කියලා කියන්නේ. ඇවිල්ලා ගසාගෙන ගසාගෙන අරගෙනම යනවා. ඒකට හුඟ වෙලාවකට පස්සේ අරමුණෙන් එළියට ගිහිල්ලා තමයි ආයේ මතක් මේ එක උදාහරණයක්. ඊළඟට සමහර වෙලාවට වාඩි වෙලා භාවනාවක් කරනවා. දන්නේම නැතුව කාමසිතවිල්ලක් එනවා. ඒ සිතවිල්ල ඔස්සේ මං සෑහෙන දුර ගමන් කරනවා. මේ පරියන්කෙන් වාඩි වෙලා භාවනා කරනවා. මට සෑහෙන වෙලාවකින් තමයි සිහි එන්නේ මං කල්පනා කිරිය මොන වගේ සිතවිල්ලක් ගැනද කියලා. එතකොට ඒක ඒක භාවනාවක් වෙලා නැහැ. චින්තාමය යමක් වෙලා. කාමසිතවිල්ලක් ගැන ඊතල මේක තමයි ඕගය කියලා කියන්නේ ගසාගෙන යනවා. ඒ ඕගයට අහුවෙච්ච ඕනෑම කුජලෙක් ගහගෙන යනවා. ඒ නිසා මෙන්න මේ කාම ඕගය පාලනය කරගන්න මනා වූ සතිපට්ඨානයේ කායානුපස්සනාව ප්‍රගුණ කරලා තියෙන කෙනාට හරිම පහසුයි. එhmenan ඕග. ඕග හතරයි. කාම ඕග, භව ඕග, ditthi ඕග, අවිද්‍යා ඕග. භව ඕග කියලා කියන්නේ මේ ජීවිතේ සැපයි. මේ මට ලැබිලා තියෙන දේවල් මං ජීවත් වෙන පිරිස මගේ අම්මා තාත්තා මගේ දුව දරුවෝ මගේ ගෙවල් දොරවල් යාන වාහන රැකී ආරක්ෂා ඔක්කොම මට සැපයි. ඒ නිසා මේ ලෝකේ සැප විඳ විඳ ඉඳලා මම දිව්‍ය ලෝකෙකට යනවා. සැප හොයාගෙන අපි ගමේ කෙනා නගරෙට යනවා, නගරෙ කෙනා විදේශ රටකට යනවා. එහෙම එහෙමත් යනවා. ඊළඟට කල්පනා කරනවා එතනින් චුත වෙලා දිව්‍ය ලෝකෙක යන්නත් කල්පනා කරනවා. මේ භවයේ භව ඕගය. මේක දිගට දිගට ගහගෙන ගහගෙන යනවා. නමුත් ඔහුට අරමුණ හරියට මොකද්ද කියලා පැහැදිලි වෙන්නේ පැහැදිලි වෙන්නේ නැහැ. එහෙනම් කාමෝග භවෝග ඊළඟට දිට්ටි මනා දැක්මක් නැහැ. මනා දැක්මක ඔහු නැහැ. ඊළඟට අවිද්‍යාව. අවිද්‍යාව කියන අන්ධකාරය. මොකද අවිද්‍යාව කියලා එතකොට මෙතන කෙටියෙන්ම සඳහන් කරන්නේ. සසර ගමන පිළිබඳව සැබෑ වූ අවබෝධයක් නැතිකම. චතුරාර්ය සත්‍ය පිළිබඳව මන අවබෝධයක් නැති නිසා ਉਹ අවිද්‍යාවෙන් වැහිලා. විද්‍යාව පහළ වෙලා නැහැ. අවිද්‍යාවමයි පහළ වෙලා තියෙන්නේ. මේ තමයි ඕග හතරේ. කියලා එතන සඳහන් කරනවා. මේ ආදී වශයෙන් සිතුවිලි වලින් ගහගෙන යනවා හැම හැම ඕගයක්ම එහෙමයි. ඊළඟට අපි මේ කාරණා විදි හිතාගෙන ඉන්නේ එක පැත්තකට ගහගෙන යනවා කියලා. එක පැත්තකට නෙවෙයි පින්නතිනි එක එක කාරණා ඔස්සේ CC-කට ගහගෙන යනවා. මේකෙන් තව තැනකට මේකෙන් තව තැනකට ඒකෙන් තව තැනකට වැටිලා හතර පහ පැත්තට අපි ගහගෙන යනවා මේ ඕගයන් තුලින්. ඊළඟට පැහැදිලි කරනවා ඕගය ඕගයෙන් ගැලවෙන්න නම් කායानुපස්සන සතිපට්ඨානයේ විශේෂයි කියලා පැහැදිලි කරලා මේ ජීවිතේ හොඳයි සැපයි කියලා කල්පනා කරන පුජ්‍යලයා ඒ පුජ්‍යලයා ගහගෙන යනවා තව පැත්තකට සැපයි එහෙනම් භවේ ප්‍රාර්ථනා කරනවා ඒ කාරණාව දිගට දිගට පැහැදිලි කරලා ඒකෙන් මිදෙන්න ඒකෙන් බේරෙන්න ඒ පුජ්‍යලයාට මෙන්න මේ වේදනානුපස්සනාව භවයේ ප්‍රාර්ථනා කරගෙන යන කෙනාට වේදනානුපස්සනාව හොඳයි. මේ ජීවිතයේ තියෙන දුක් සැපයි සැපයි කියලා විතරනේ දැන් කල්පනා කරන්නේ. නමුත් ඔහු දුක පැත්ත කල්පනා කරන්නේ. නමුත් යන් ඒ ජීවිතයේ දුක වේදනානුපස්සනාව මෙනෙහි කරනකොට කායික දුක්ඛය මානසික දුක්ඛය ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මේ දුක්ඛම් කටළු විඳගෙන විඳගෙන සසර දුක දිගින් දිගට විඳින්න ඔහු කැමැත්තක් දක්වන්නේ ඊට පස්සේ. ඊළඟට ඊළඟ කාරණාව සඳහන් කරනවා මේ විදිහටම දිගට දිගට ඉන්න කැමති පුජ්‍යලයා දිට්ඨිය දිට්ඨි යෝගය සම්බන්ධයෙන් මේ දිට්ඨි යෝගේ මනා දැක්මක් නැතිකම හරියටම මොකද්ද මේ ජීවිතය කියලා මොකද්ද මේ ගමන පිළිබඳව කෝකද සසර පිළිබඳව කියලා මනා අවබෝධයක් නැති නිසා වැරදි දෘෂ්ටීන් තුල ඔහු එල්ලෙනවා. මේ වැරදි දෘෂ්ටීන් තුල එල්ලීම කියන කාරණාව නම් බොහෝ ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණාවක් බවට පත් වෙනවා. මදක් භාවනාව වැඩෙනකොට ආයෙත් අපි විවිධ දෘෂ්ටි ඔස්සේ එල්ලෙන්න පටන් ගන්නවා. නිසා මේ සෝතාපන්න පුද්ගලයා පිළිබඳව සාකච්ඡා කරන තැන මේ දිට්ඨියකට අහුවෙච්චාම අපිට ගැලවෙන්න බැරුව කොයිතරම් හිර වෙනවද කියන කාරණාව අපි අද දේශනාවේදීම අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. මේ නිසා පැහැදිලි කරනවා මේ කාමෝග, භවෝග, ditthiyෝග, අවිද්‍යාවෝග. කාමයෝග, භවයෝග, ditthiyෝග, අවිද්‍යායෝග. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව. ආශ්‍රව හතරක් පිළිබඳවත් භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරලා තියෙනවා. ඊට අමතරව අවිද්‍යා කාය ග්‍රන්ථය. අවිද්‍යා කාය ග්‍රන්ථය. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ නම් දැඩි ලෝභය. අපි අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභයට. එතකොට කාය ග්‍රන්ථය. ලෝභ කරලා මේ ලෝකෙ ගත දෙයක් අපි අපි නැහැ. ලැබිච්ච දෙයක් නැහැ ලෝභ කරලා. ඊළඟට මෙතන ග්‍රන්ථ කියලා සඳහන් කරනවා මේ අවිද්‍යා එහෙම නැත්නම් දැඩි ලෝභය නැති කරගන්න කායානුපස්සනාව ලෝභය නැති කරන්නත් වටිනවා. කායානුපස්සනාව ලෝභය නැති කරන්නත් හේතු වෙන භාවනා ක්‍රමයයි. එතන ග්‍රන්ථ කියලා කියන්නේ අපි බැඳලා තියෙන නිසා. මොකේද බැඳලා තියෙන්නේ? ලෝභ ධර්මතාවයත් එක්ක මේ කයට බැඳීමක් ඇති කරලා තියෙනවා. අන්න ඒකට කියනවා අවිද්‍යා කාය ග්‍රන්ථය. මෙන්න මේ අවිද්‍යාව නිසා දැඩි ලෝභය නිසා අපි මේ කයත් එක්ක බැඳලා තියලා තියෙනවා. දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය ආදී දුක්ඛ වේදනා ව්‍යාපාද කාය ග්‍රන්ථයට හේතු වෙනවා. මොකද්ද මේ දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ? මේ දුක්ඛ දුක්ඛය කියලා කියන්නේ මෙතන පැහැදිලි කරලා තියෙනවා ධර්මයේ මේ අපිට ඇති වෙන හිසේ රදේ, දත් කැක්කුම, බඩේ අමාරුව මේ වගේ බොහෝ දේවල් තියෙනවා. ඒකට ප්‍රිය වස්තුන්ගෙන්, ප්‍රිය සම්පත් වලින්, ප්‍රිය දේවල් වලින් අත මිදෙනකොට ඇති වෙන දුක. මෙන්න මේ දුකට කියනවා දුක්ඛ දුක්ඛ කියලා. සාමාන්‍ය දුක කියන වචනේනොත් මේක හඳුන්වලා තියෙනවා. ඊළඟට විපරිණාම දුක්ඛ සුඛ වේදනා හෙවත් සිත කය දෙක මේ දෙකට වේදනා ගෙනල්ලා දෙනවා. සිතටයි කයටයි. විපරිණාම දුක්ඛ කියලා ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. විපරිණාම දුක්ඛේ පැහැදිලි කරන තැන සුඛ වේදනා හෙවත් සිත කය දෙකෙහි හටගත් සුඛය නැති වී යාම. හිතෙයි කයෙයි ඇති වුණ සැපය නැති වෙච්චාම ඇති වෙන වේදනාවට කියනවා විපරිණාම දුක්ඛ කියලා. සංඛාර දුක්ඛ සංස්කාරයන්ගේ ඉපදීම බිඳීම මේ දෙකෙන් ඇතිවෙන පීඩනය. ඒකට කියනවා සංඛාර දුක්ඛ සංස්කාරයන්ගේ ඉපදීම සහ නැතිවීම තුළ ඇතිවෙන පීඩනය. එමනම් මේක මේ කාරණා හතර පැහැදිලි කළේ ව්‍යාපාද කාය ග්‍රන්ථයේනේ. ව්‍යාපාදයේ කියලා කියන්නේ තරහ සිතුවිල්ල, දේශ සහගත සිතවිල්ල. එතකොට අපිට දේශ සහගත සිතවිලි ඇති වෙනවද? විශේෂරදයක් හැදුනහම. දත්කැක්කමක් හැදුනහම. අපිට ඒක කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා දේශ සහගත සිතවිල්ලක් එනවද කියලා. දේශයක් එනවා. ඒක හරි ඒක හරි සියුම්. දේශ සහගත සිතවිල්ල හරි සියුම්. බඩේ අමාරුව තියෙනකොට දිගට දිගට ඒක තියෙනකොට අපිට තරහයි. කේන්ති බඩේ අමාරුවත් එක්ක. ඉෂේ රදෙත් එක්ක. දත කකිනකොට ඒ දත එක්ක කේන්තියක් ඇති වෙනවා. එමුනම් මේ ඒක නිසා තමයි මේක සාමාන්‍ය දුක්ඛ කියලා හඳුන්වලා තියෙන්නේ. මෙන්න මේ නිසා සඳහන් කරලා තියෙනවා මේ ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම. එතකොට ඇති වෙන්නේ දුකක්. සමහරලාට ප්‍රිය වස්තුයෙන් වෙන් වුනහම අපි අඬනවා. මං හිතන්නේ බොහෝ දෙනා දන්නවා මේ හැඬීම තුල දේශයක් තියෙනවා කියලා. අතිශයම සියුම්. නමුත් ඒ හැඬීම තුල දේශයක් තියෙනවා. ඒ නිසා මේක ව්‍යාපාද ක්‍රායගන්තයටයි ඇතුල් කරලා තියෙන්නේ මේ දුක්ඛ දුක්ඛ කියන එක සාමාන්‍ය දුක්ඛ. විපරිණාම දුක්ඛ සුඛ වේදනා හෙවත් සිත කය දෙකේ හටගන්නා වූ සෝය නැතිවීම. මගේ හිත බොහොම සතුටින් සැපයෙන් ඉන්නවා. අපි තාම කැමති දර්ශනයක් රූපවාහිනියේ නරඹමින් ඉන්නවා. හරිම කැමැත්තෙන්, හරිම ප්‍රීතියෙන්. හිටපු ගමන් විදුලිය යන හිටිනවා. ඒ වෙලාවට අපිට අර හිතේ තිබුණ සැපයක් මේක බැලීම නිසා අන්න ඒක නැතුව යෑම නිසා ද්වේෂයක් ඇති වෙනවා. එතකොට ද්වේෂය ඇති වෙන විදුලියත් එක්ක. විදුලිය නැති වෙච්ච නිසා තමයි බලන්න නැති වෙන්නේ. ඊළඟට කායික සැපය කයට යම් පහසක් ලැබමින් ඉන්නකොට ඒ පහස නැති වෙන්න පුළුවන් මොන වගේ හේතුවක් නිසා ද්වේෂයක් ඇති වෙනවා. එහෙනම් එතන විපරිණාම දුක්ඛ කියලා සඳහන් කරනවා සංඛාර දුක්ඛ කියලා කියන්නේ සංස්කාරයන්ගේ ඉපදීම බිඳීම. ඒ කියලා කියන්නේ මේ කය ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒ ඇතිවීම, පැවතීම, නැතිවීම දැන් ඔහොම ඉන්නකොට අපිට පේන්නේ නැහැ. නමුත් මේ වෙලාවෙත් ඒක වෙනවා. මොන තරම් වේකින් ඒක සිද්ධ වෙනවද කියන කාරණාව නිසායි පේන්නේ නැත්තේ. යම් වෙලාවක ඇඟිල්ලක් නම් සොලවන්නේ. ඒ සොලවපු ඇඟිල්ල ඒ සොලවන මොහොතක් මොහොතක් පාසා අලුත් ඇඟිල්ලක් තියෙනවා. පරණ එකක් එහෙම නෙවෙයි. යම් වෙලාවක අත ඉස්සුවා නම් උස්සපු අත නෙමෙයි ඉසිලා තියෙන්නේ. ඒක අතක්වත් නෙමෙයි පාත් කරන්නේ. ඊතරම් වේගයෙන්ම මේ නාම ධර්මයන් බිඳිලා විනාශ වෙලා අලුතෙන් අලුතෙන් අලුතෙන් හට ගන්නවා. අන්නේ හටගන්න වේගය නිසා තමයි අපිට වෙනස් වෙනවා කියන එක පේන්නේ නැත්තේ. රූප වාහිනී බලාගෙන ඉන්නකොට මිනිස්සෙක් දුවනවා. නමුත් හැබෑවටම අපි දන්නවා එතන දුවන කෙනෙක් දුවන කෙනෙක් නෑ. ඒ දුවන පුද්ගලයාත් සමහරලාට පුටුවක ඉඳගෙන ඒ දර්ශනීය දිහා බලාගෙන ඉන්නවා. එතකොට එතන මොනවද තියෙන්නේ? එතන තියෙන්නේ රූප රාමු පෙළක්. ඒ රූප රාමු පෙළ වේගෙන් යන නිසා අපිට පේන්නේ එක දිගටම කෙනෙක් දුවගෙන දුවගෙන යනවා කියලා. මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා ඒක මදක් හිර වුණොත් අපිට පේනවා ඒ පුද්ගලයා නතර වෙවි නතර වෙවි නතර වෙවි යනවා. එහෙමනම් ඊට වඩා කෝටි ප්‍රකෝටි ගාණක් වේගවත් මෙන්න මේ රූප ධර්මයන්ගේ ඇතිවීම සහ නැතිවීම. ඒ නිසා කිසිසේත් අපිට ඒකේ වෙනසක් පේන්නෙම පේන්නෙම නෑ. මේ ඊයේ හිටපු පුජ්‍යලයාමයි මේ පෙරේද හිටපු පුජ්‍යලයාමයි මේ ගිය ධර්මදේශනාව ශ්‍රවණය කරන්න ආපු අයමයි වගේ අපිට පේන්නේ නමුත් ඒ අය කවුරුවත් මෙතන මෙතන නැහැ. එවනම් එතන සඳහන් කරනවා මෙන්න මේ කාරණාව සාමාන්‍ය දුක, විපරිණාම දුක, සංඛාර දුක්ඛ ව්‍යාපාද කාය ග්‍රන්ථයට අයිති වෙනවා කියලා. සීලබ්බත පරාමාස මම මෙවැනි සීලයකින් සුද්ධියකටපත් වෙනවා. කියන්නේ ශාස්වත සංඥාව. මේ සාස්වත සංඥාවේදී කියන්නේ නැත්නම් සාස්වත දෘෂ්ටියේදී කියන්නේ ස්ථිරයි සත්‍යයි කියන කාරණාව. ස්ථිර යමක් තියෙනවා සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ ඒක. සත්‍ය සංඥාවක්, සාස්වත සංඥාවක්, ආත්ම සංඥාවක්. ඒ සියලුම සංඥාවල් තියාගෙන සුද්ධියටපත් වීමට පුළුවන් යන හැඟීම සීලබ්බත පරාමාසයක් ලෙස සඳහන් කරලා තියෙනවා. ස්ථිරයි කියලා කල්පනා කර කර සුද්ධියටපත් වෙන්න කොහොමවත් බෑ. මොකද ස්ථීර බව නැහැ. එහෙම ස්ථීර යමක් තියෙනවා කියලා කල්පනා කරගෙන ඉන්නවා නම් ස්ථීර දෙයක් නැති ලෝකේ එතන කවදාවත් උහුරු සුද්ධියටපත් වෙන්න පුළුවන්කමක් පුළුවන්කමක් නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. එම නිසාම චිත්තානුපස්සනාව සීලබ්බත පරාමාසයන්ගෙන් ගැලවෙන්න විශේෂයෙන් හේතු වෙනවා කියලා පෙන්වනවා. චිත්තානුපස්සනාවෙන් වේගෙන් ඉපදිලා නැති වෙන සිතුවිලි පිළිබඳවයි දකින්නේ. එහෙනම් ස්ථීර යමක් නැහැ කියලා ඔහුට අවබෝධ වෙනවා සාස්වත දෘෂ්ටියේ ඉන්න කෙනෙකුට චිත්තානුපස්සනාව වඩනකොට මෙතෙක් මම ස්ථිරයි කියලා හිතාගෙන හිටියා නමුත් කිසි දෙයක් ස්ථිර නැහැ කියලා ඔහුට වැටහෙන්න පටන් ගන්න නිසා අන්නේ පුජ්‍යලයට චිත්තානුපස්සනාව සුදුසුයි කියලා සඳහන් කරනවා. ඊළඟට ධර්මතා අවබෝධ කර ගැනීම ධම්මානුපස්සනාව තුළින් සිදු කරගන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රථමා ද්විතීය ආදී ධානයන්ට සමවැදීම විමුක්තියක් කියලා හිතනවා. ප්‍රථම සහ ද්විතීය ධානයන්ට සමවැදීම විමුක්තියක් කියලා කල්පනා කරනවා. සාමාන්‍ය ධාන වලට සමවැදෙන පුජ්‍යලයක් හිතනවා ඒකේ විමුක්තියක් තියෙනවා කියලා. නමුත් ධානයක් තුළ විමුක්තියක් නැහැ. ධාන ලබන්න පුළුවන් භාවනා කරලා ඕන කෙනෙකුට. හැබැයි මාර්ගඵල ලබන්න බෑ භාවනා කරලා ඕන කෙනෙකුට. මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ කාටද? මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනෙකුට විතරමයි. නමුත් ධානය ලබන්න ඕන කෙනෙකුට පුළුවන්. භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ කලිනුත් ධානලාභීන් ලෝකේ හිටියා. ඒ කියන්නේ මේ සමත යානික ක්‍රමයට හිත දියුණු කරපු අය. නමුත් විදර්ශනා කියන විශේෂ ක්‍රමය බුදුරජාණන් වහන්සේගේම පමණයි. ඒ විදර්ශනා ක්‍රමයෙන් පමණයි මාර්ගඵල ඔස්සේ ගමන් කරන්න පුළුවන්. නිසා මේ ධ්‍යාන සාමාන්‍ය ධ්‍යාන වලට සමවැදෙන පුද්ගලයෙක් කවදාවත් ඒක විමුක්තියක් වෙන්නේ විමුක්තියක් වෙන්නේ නැහැ. ඊළඟට මෙන්න එතන සඳහන් කරනවා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත්ත්වයටපත් උනා කියලා හිතනවා. ඒ වගේම විමුක්තියක් නැහැ කියලා හිතාගෙනත් ඉන්නවා. එයත් එහෙම සසර බැඳලා තියෙන දෙයක් නිසා එයින් ගැලවෙන්න විශේෂයෙන් ධම්මානුපස්සනාව සුදුසුයි කියලා සඳහන් කරනවා. ධම්මානුපස්සනාවෙන් ධර්මතා හඳුනා ගැනීමෙන් තමා තමන්ට මේ දේවල් වුණා කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා ධර්මතා හඳුනා ගැනීම තුළ මට මෙන්න මේ දෙයට භාජනය වෙන්න මේ මේ විදිහට සිදු වුණා කියන කාරණාව. එහෙම නැත්නම් සඳහන් කරනවා අපි යම් පොතපතක් ඉගෙන ගන්න වෙලාවක ඒ පොතේ සඳහන් කරලා තියෙන වචනයක් අපි වරද්ද ගන්නවා. ඒ වචනයෙන් කියන්නේ එක අර්ථයක්. මම ඒකෙන් ග්‍රහණය කරගන්නේ වෙන අර්ථයක්. පොත හරියටම අවබෝධ කරපු නැති නිසා පොතේ තියෙන වචනයක් වරද්ද ගන්නවා. ඒක සඳහන් කරන භාවනාවක් කරද්දී යම් අත්දැකීමක් ලැබුණාම ඒක සංසන්දනය කරනවා අර තමන් ඉගෙනගත්ත පොතේ තියෙන වචනයත් එක්ක. පොතේ භාවනාක ආදී පොතක් සඳහන් කර කියවගෙන යනකොට ඒකේ සඳහන් කරලා තියෙන එක වචනයක් වරද්ද ගන්නවා. මේ දේශනාවක් අහනකොටත් එහෙමයි. හරියටම වචනේ තේරුම් අරගත්තේ නැතුව වචනයක් වරදින්න පුළුවන්. මොකද අර්ථය වෙන එකක් මං හිතන්නේ තව එකක්. ඒ නිසා මම භාවනාව කරගෙන යනකොට විවිධ අත්දැකීම් හම්බෙනවා. භාවනාව වඩ아가ගෙන යනකොට විවිධාකාර අත්දැකීම් හම්බෙනවා. අන්නේ අත්දැකීම ඊළඟට ගලපන්න පටන් ගන්නවා මට අර වැරදිච්ච තැන ඉඳලා. වැරදිච්ච තැන ඉඳලා මම ගලපන්න පටන් ගන්නවා මේක නේද මේක නේද මේක නේද මේ වෙන්නේ කියලා. හැබැයි එතන තියෙන්නේ එතන තියෙන්නේ වැරදිලා. මේ කාරණාව මේ වර්තමානයේ හරියට දකින්නක් තියෙනවා. කොයිතරම් වැරදිලාද තියෙන්නේ කියන කාරණාව. ඉතින් ඒ කාරණා මෙන්න මෙහෙම අවබෝධ කරගන්න පුළුවන් Taman විශේෂ තැනකට ඇවිල්ලා කියලා හිතෙනවා. බොහොම චූටි දෙයක්. නමුත් විශේෂ තැනකට ඇවිල්ලා. අහලා ඇති සමහර වෙලාවට විදර්ශනා උපක්ලේශ කියලා කොටසක් තියෙනවා. විදර්ශනා උපක්ලේශ. මේ භාවනා වඩ아가න යනකොට යම් ප්‍රමාණයකට හිත දියුණු වෙලා ඒ පුජ්‍යලයාට සමහරලාට සැතපුම් 10000 ගණන් ඈත බලන්න පුළුවන්. එහෙම නැත්නම් එක එක භවයෙන් භවයට බලන්නත් පුළුවන්. මම උනත් කෙනෙක්ගෙන් අහන්න පුළුවන් මගේ ගිය ආත්මේ කොහොම තියෙන්නේ ඇද්ද? මං අහවල් කාලේ අහවල් කාලේ කොහොම ඉන්නේ ඇද්ද? එහෙම අහන්නත් පුළුවන් AI කාට කියලා. නැත්නම් AI කතා කරලා කියන ඔබ ගිය ආත්මේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියේ මෙහෙමයි අහවල් රජුගේ කාලේ හිටියේ මෙහෙමයි සංගායනා කරපු කාලේ හිටියේ මෙහෙමයි. එහෙමත් කියනවා. එහෙම කියන්නත් ඒ පුජ්‍යලයට පුළුවන්. ඒ පුජ්‍යලයට බෙහෙත් දෙන්නත් පුළුවන්. ශාස්ත්‍ර කියන්නත් පුළුවන්. ලෙඩ හොඳ කරන්නත් පුළුවන්. එතකොට අපි කියනවා හරි හොඳයි. භාවනා බලයෙන් තමයි ඔක්කොම කරන්නේ. දැන් මෙයා මේ යම් තැනකට ඇවිල්ලා ඉන්නේ. නමුත් එයා කොතෙන්ටද හිර වෙලා ඉන්නේ? විදර්ශනා උපක්ලේශයක හිර වෙලා. ඒ නිසා දැන් එයා එතනින් එහාට යන්නේ එතනින් එහාට යන්නේ නැහැ. දැන් මෙතන නතර වෙලා මට ලොකු දෙයක් හම්බුණා කියලයි හිතාගෙන ඉන්නේ. මෙයා දන්නේ මේ කෙලෙසයකට අහු වෙලා තියෙන කියලා. එහෙම නතර වුණොත් එයාට ඉස්සරහට යන්නම යන්නම බෑ. එතන ඒ කාරණාව තමයි මෙතන සඳහන් කරන්නේ. චූටි දෙයක් හම්බෙලා තියෙන්නේ. මෙහෙම සඳහන් කරනවා. අපිට යම් ගමනක් යනවා අපි. පින්නතුනේ ගමන යනකොට අපිට මග සලකුණු ටිකක් කියලා තියෙනවා. ඔබට යනකොට ඉස්සරලාම හම්බ වෙයි මහ විලක්. නැත්තම් මහ වැවක් හම්බ වෙනවා. තව තව ඉස්සරහට මග සලකුණු කියනවා. දැන් අපිට හම්බ වෙනවා පොඩි පොඩි වැව් ටිකක් මේ පාරේ යනකොට මාර්ගයේ දිගයි පොඩි පොඩි වැව් ටිකක් හම්බ වෙනවා දැන් මම මගේ කල්පනාව මේ පොඩි වැව හම්බ වුණාම මට හම්බෙලා තියෙන්නේ අර මහ වැව කියලා දැන් මහවැව ගාවින් හැරෙන්න කියලායි කීවේ. දැන් මගේ කල්පනාව දැන් මේ මහවැව කියලානේ හම්බෙලා තියෙන පොඩි වැව. මම එතනින් හැරෙනවා. පාර පාර වර්ධිනවා. අවශ්‍ය තැනට යන්න යන්න බැරුව යනවා. මෙන්න මේ වෙලා තියෙන්නේ අන්න එහෙම දෙයක්. එහෙනම් භාවනාව වඩාගෙන යනකොට එහෙම දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ කරුණ මනාව තේරුම් අරගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට පින්නතුනි අපි එතෙන්ට ඇවිල්ලා අපි කල්පනා කරනවා මම මාර්ගඵලත් ලැබුවා කියලා. මම සෝවාන් වෙලයි ඉන්නේ. එහෙම කතා කරන අය හරියට ඉන්නවා. එහෙම කතා කරන අය ඉන්නවා විතරක් නෙමෙයි. එහෙම අය සරණ යන්න උත්සාහ කරන අයත් හරියට හරියට ඉන්නවා. හැබැයි එතනින් අපි ඔක්කොටම වරදිනවා. භාග්‍යතුන් වහන්සේගේ සරණ මගේ එකම සරණ මිස වෙන සරණක් මට මේ ලෝකේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. පින්වතුනි අපිට දැන් මෙතන ඉන්නකොට මෙහෙම කෙනෙක් මේ ශාලාවට උඩින් ඇවිල්ලා මේ වහලි සිදුරු කරගෙන මෙතෙන්ට බැහැලා මෙතන වාඩි වෙලා කිව්වොත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට පරිහාන පටහැනි දෙයක් අපි පිළිගන්නවා. බොහෝ වෙලාවට බොහෝ දෙනා පිළිගන්නවා. ඇයි? මෙයා කියන එක හරි. මෙයා ආවේ උඩින්. මෙයා ආවේ අහසින්. මෙයා ආවේ ධ්‍යාන බලයෙන්. එහෙනම් මෙයා කියන එක හරි. නමුත් එයා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකට වඩා පටහැනි දෙයක්. අපිට ශ්‍රද්ධාවක් තියෙනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට වඩා මේ පුද්ගලයා කියන දේශනාව පිළිගන්න. එහෙනම් සඳහන් කරනවා එහෙම එහෙම බෑ කියලා. ස්ථීරසාර වෙන්න ඕන මේ කාරණාව. අපි පින්නතුන්ට මතකද අර ඒක උපාසක මහත්තයෙක්. භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳලා යනකොට භාග්‍යතුන් හස්තක ගැඹුරු ධර්ම කාරණාවක් සාකච්ඡා කරලා යන්නේ. මාරයා කල්පනා කළා මේ පාර වරද්දන්න ඕනේ. මාරයා ගියා උපාසක මහත්තයා ගෙදර. ගෙදර ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වාගේ වෙස්මාරු කළා. වෙස්මාරු කළා දැන් මෙයා තව ගෙදර එනවා. පණිවිඩයක් කිව්වා. භාග්‍යතුන් වහන්සේ ගෙදර ආව ඉක්මනට එන්න කිව්වා. උපාසක මහත්තයා කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ ගාව ඉඳලයි මම මේ එන්නේ. මට කලින් භාග්‍යතුන් වහන්සේ එන්න උවමනාවක් නැහැ. එහෙම එන්න දෙයක් තිබුණේ නැහැ. අනික භාග්‍යතුන් වහන්සේ එහෙම වඩින්නෙත් නැහැ. කමක් නැහැ යමු. ගිහලා බලමුකෝ කියලා කල්පනා කළා. ගෙදර ගියා ගියාම භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. ආසන පනවලා වැඩ ඉන්නවා. වන්දනා කළා. වන්දනා කරලා එකත් පස්සේ වාඩි වුණා. ස්වාමීනි මම භාග්‍යතුන් වහන්සේ ගාව ඉඳලා දැන් මේ එන ගමම්මයි මට කලින් භාග්‍යතුන් වහන්සේ මෙහාට වැඩි මොනවා ඒ කාරණාවක් සඳහා ඒ වෙලාවේ අර පුජ්‍යලයා පුටි වාඩි වෙලා ඉන්න කෙනා කියනවා මමත් එක්ක යම් කාරණාවක් සාකච්ඡා කළා නම් විහාරයේදී ඒ කාරණාව වැරදි. මට ඒ වෙලාවේ ටිකක් සිහි මදගතියක් තිබුණා. ඒ නිසා මං සඳහන් කළා නම් මේ නාම ධර්මයන් අනිත්‍යයි කියලා. ඒ නාම ධර්මයන් අනිත්‍ය නැහැ. නාම ධර්මයන් ස්ථිරයි සත්‍යයි. කියන කාරණාව ප්‍රකාශ කළා. ඒ වෙලාවේ කීපක පිළිගන්න එපා මේක පිළිගන්න. නමුත් පාසක මහත්තයා මොකද සඳහන් කළේ? දැන් මේ ඉන්නේ භාග්‍යතුන් වහන්සේමයි මේ කියන්නේ. මෙයා තීරණය කරනව නැහැ. මේ භාග්‍යතුන් වහන්සේ වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේට සිහිමද වෙන්නේ නැහැ කවදාවත්. භාග්‍යතුන් වහන්සේට වචන වැරදිලා පස්සේ හදන්නෙත් නැහැ. ඒ නිසා අහන ඔබ මාරයා නේද කියලා. එහෙනම් මේ ජීවමාන බුදුන් පෙනිපෙනී පෙනිපෙනී ඉන්න වෙලාව එහෙම ඉන්න වෙලාවේ මෙයා තීරණය කරනවා නෑ මේ භාග්‍යතුන් වහන්සේ නෙමෙයි කියලා. ඒ කියන්නේ බුදුන් සරණ හැර වෙන සරණක් මට නැහැමයි කියන කාරණාව. එhmenan අපිට එහෙම බැරි වෙච්ච නිසා අපි මෙන්න මේ විදර්ශනා උපක්ලේශ ගාව නතර වෙලා අපට ඊට වට පස්සේ හිතෙනවා භාග්‍යතුන් වහන්සේට තේරුණාට වඩා වැඩි අපට තේරෙනවා වගේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමයට වඩා තව හරි කෙටි ක්‍රම තියෙනවා මේකෙන් රිංගලා යන්න. අපිට පුළුවන් මේකෙන් බේරිලා යන්න. මේක ඒ තරම් දුක් විඳින්න ඕන වැඩක් එහෙම නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන දිගම ක්‍රමයේද භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ මේ මාර්ගයේ තියෙන කෙටිම ක්‍රමය. ඒ තරම් අනුකම්පාවක් තියෙනවා. මේකේ මීට වඩා නම් කෙටි ක්‍රම හොයන්න මේ ලෝකේ කිසි කෙනෙකුට කිසි කෙනෙකුට බෑ පින්නතුනි මේ ධර්මය කියන එකට අලුතෙන් ඉස්පිල්ලක්වත් ඇලපිල්ලක්වත් එකතු කරන්න සරියුත් මහරහතන් වහන්සේටවත් බෑ. එහෙම කීවොත් ඒක කොයිතරම් ගැඹුරුද? මේ ධර්මයට ඉස්පිල්ලක් හෝ ඇලපිල්ලක්වත් එකතු කරන්න සරියුත් මහරහතන් වහන්සේටවත් බෑ. සරියුත් මහරහතන් වහන්සේටවත් තනියම හිතලා ධර්ම දේශනාවක් කරන්නත් බෑ. එවන චරිත් මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළේ කොහොමද? උන්වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේත් භාග්‍යතුන් වහන්සේගෙන් මාතෘකාවක් ලැබුණට පස්සේ. භාග්‍යතුන් වහන්සේගේ මාතෘකා අනුව තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. වර්තමානයේ ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් කළත් භාග්‍යතුන් වහන්සේගේ සූත්‍රයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ගාතාවක් මුල් කරගෙන දේශනාවක් කරනවා මිසක් තමන්ට හිතෙන ගාතාවක් කියලා ධර්ම දේශනාවක් කෙරුවොත් බණහන අය කවුරුවත් බණහන් ඉන්නේ ඉන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවයි කියන සංඥාවෙන් තමයි මේ ඉන්නේ. එහෙම නැතුව අපිට හිතෙන දේක් කිව්වොත් කවුරුවත් ඉන්නේ ඉන්නේ නැහැ. එහෙනම් වෙන කිසි කෙනෙකුට මේ ධර්මයට යමක් එකතු කරන්න බෑ. මෙන්න මේ උපක්ලේශ වලට හිර වෙච්ච අයට හිතෙනවා අපිට පුළුවන් කියලා. හරි ලේසියි, හරි පහසුයි කියලා. ඊළඟට මේ මාර්ගයට අනික් අය ගණ්ඩත් උත්සාහ කරනවා. ඉතින් අනික් අයත් ස්ථීරව සරණ ගිහිල්ලා නැති නිසා බොහොම වේගෙන් මේ පැත්තට සරණ යන්න සරණ යන්න හදනවා. මාර්ගඵල ලැබල කියලා කියනවා. එහෙමත් කියනවා නම් ඒ මාර්ගය කොහොම මාර්ගයක් වෙන්න ඕනේද? අද ඊටාම ඉහළ මාර්ගඵලලාභින් වහන්සේලා ඉන්නවා. අපි දන්න සමාජයේ. එහෙනම් ඒ මාර්ගය කොහොම වෙන්න ඕනේද පින්නතුනි? ඊටාම ඉහළ තැනට ආවා කියලායි කියන්නේ. සෝවාන් කියන තැනට වඩා හුඟක් ඉහළයි ඒ කතා කරන්නේ. නමුත් සෝවාන් පුද්ගලයා කොහොම වෙන්න ඕනේද? හරියට සෝවාන් වෙලා කියලා කිව්වොත් මොන තරම් සිහියක් මොන තරම් සතියක් තියෙන්න ඕනේද? මෙතන මේ පින්නතුන් වාඩි වෙලා පෑ දෙකකට ආසන්න වෙන්න එනවා. අපිට මතකද මෙතන මම වාඩි වෙලා මගේ ළඟට ගත්ත අන්තිම ඉන්ද්‍රිය මොකක්ද කියලා? සමහරට ඉස්සලා අත් දෙක බිම තියලා වාඩි වෙන්න ඇති. නැත්නම් එක අතක් බිම තියලා වාඩි වෙන්න ඇති. නැත්නම් දන ගහලා වාඩි වෙන්න ඇති. මේ කොහොම හරි වාඩි වෙලා ඉස්සල්ලා කකුල් දෙක ළඟට අරගෙන ඊට පස්සේ අත් දෙක ওই තියෙන තැනට ගත්තද? නැත්නම් ඉස්සල්ලා අත් දෙක අරගෙන නැත්නම් අතින් කකුල අල්ලලා ළඟට ඇදලා අරගෙන එහෙම තියාගත්තද? අන්තිමටම මංගාවට ගත්ත ඉන්ද්‍රිය මොකද්ද? කල්පනා කරලා බැලුවොත් මතක තියෙයිද? වෙනතනි එහෙමනම් එහෙම මතක තියාගෙන ඒ ඉන්ද්‍රිය මම ළඟට ගත්තේ කොහොමද? ඒකත් මතක තියෙන්න ඕනේ. අතින්ද ගත්තේ තනියමද ගත්තේ? ඊළඟට ඒ ගන්නකොට කොතනද තිබ්බේ? එතෙන්ටම ආපහු ඒක තියලා මම වාඩි වෙච්ච විදිහටම නැගිටලා මං එතෙන්ට වාඩි වෙන්න එනකොට අර දොරගාව ඉඳලා කොහමද ආවේ? ඒ විදිහටම දැන් පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යන හැබැයි මට මතක තියෙන්න ඕනේ මම මෙතෙන්ට එනකොට අඩිය කොහොමද තිබ්බේ කියලා. අර දොරගාව ඉඳලා එනකොට මේ කකුල තිබ්බේ මෙහෙමයි. ඒ විදිහටම මෙතෙන්ට ඇවිදගෙන ආපු අඩි පාරෙම ඒ කකුල තීතිය යනකොට මම මෙන්න මෙතෙන්ට ශාලාවේ දොරගාවට එනකොට එක්කෙනෙක් මෙහෙම කියනවා මට ඇහුණා. දැන් ඒකත් ඇහෙන්න ඕනේ. අඩි දෙකක් යනකොට තුනක් යනකොට තව එක්කෙනෙක් මෙහෙම කිව්වා. ඒකත් මතක තියෙන්න ඕනේ. අඩි 5ක් 6ක් යනකොට තව කෙනෙක් මෙහෙම කිව්වා. ඒකත් මතක තියෙන්න ඕනේ. එහෙම එහෙම එහෙම එහෙම ආපස්සට මෙනෙහි කරන්න පුළුවන් නම් මේක කොයිතරම් දෙයක්ද? සෝවාන් කියන තැනට ආව පුද්ගලයා කොහොමද එහෙනම් මේ කතා කරන අයටත් එහෙම කතා කරන්න එහෙම සිහියක් අවබෝධයක් අවබෝධයක් තියෙයිද තියෙනවද එහෙම ආපස්සට ආපස්සට යන පුද්ගලයා ජීවිතේම ආපස්සට යනවා ගිහිල්ලා තරුණ කාලෙටත් යනවා. ළමා කාලෙටත් යනවා. ඉස්කෝලෙත් යනවා. පෙරපාසලටත් යනවා. එහෙම ගිහිල්ලා අර දන ගාපු කාලෙට බඩ ගාපු කාලෙටත් යනවා. එහෙම ගිහිල්ලා මාතෘ ගර්භය ඇතුළටත් යනවා. මාර්ගයේ ගර්භය ඇතුළට ගිහිල්ලා අම්මගේ කුසට ඉස්සරලාම බැහැගණ්ඩ පහළ වෙච්ච හිත. ඉස්සරලාම බහින කල්ල රූපය. එතෙන්ටත් යනවා. මෙන්න මේ හිතින් තමයි මාතෘ ගර්භයට බැහැගත්තේ. පිනතින ඒ මාතෘ ගර්භයට බැහැගන්න හිතුන සිතට කලින් සිත දැක්කොත් ඒ සිත දැක්කොත් ඔහු කවුද? අම්මගේ කුසට බැහැගන්න පහළ වෙච්ච හිතට කලින් මට පහළ වෙච්ච හිත දැක්කොත් ඒ කියන්නේ මේ ජීවිතේට එහා එහා පැත්තට පැන්නා. ඒ හිතක් දකින්න පුළුවන් නම් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පහළ වුණා. ඒ හිත දකින්න පුළුවන් නම් ඉතින් එහෙමනම් අපි මේ මෙන්න මේ උපක්ලේශ ගාව හිර වෙලා ඉන්න කතා කරන අපිට ආන් එතෙන්ටත් යන්න පුළුවන්ද? මේ මාර්ගඵලාභීයි කියලා කියනකොට එතෙන්ටත් යන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි මේ පාරේ මොනතරම් රැවටිලාද? මේ මාර්ගයේ අපි කොයිතරම් අසරණ වෙලාද? එහෙනම් අපි කොයිතරම් අවිද්‍යාවකද? ඔන්න අවිද්‍යාව. දැන් මේ තියෙන්නේ නොමගී ගිහිල්ලා. මේ තියෙන්නේ නොමගී ගිහිල්ලා. වෙනතනි භාග්‍යතුන් වහන්සේ පුද්ගලයා නොමග ගියා කියලා කිව්වේ මෙන්න මෙතන. නැතුව මේ පන්සිල්වත් රකින්නේ නැතුව හරියට තුනුරුවන් සරණ ගිහිල්ලත් නැතුව නොමග ගියපු නොමග ගියාම ගැන මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙන්න මෙතනින් නොමග යාම පිළිබඳව. එහෙමනම් මෙතෙන්ට එන්න මොනතරම් සිහියක් මොනතරම් කල්පනාවක් මොනතරම් අවබෝධයක් තියෙන්න ඕනද කියන කාරණාව ගාව අපි නතර වෙලා මේක දියුණු කරන්නම වෙනවා. මේ උපක්ලේශ එයි. මටත් එහෙම දේවල් පහළ වෙයි. ඔබට එහෙම කරගෙන යනකොට ඔබට එහෙම දේවල් පහළ වෙයි. ඇති වෙයි, දැනෙයි. යම් එහෙම දැනුමක් තියෙනවා නම් මට ඒ කොහෙ තිබුණාවේ? ඒක මංගාව තියෙනවනේ. මංගාව තියෙන එක අමුතුවෙන් හර හර හොයන්න යන්න ඕනේ නෑ. මංගාව නැති එක හොයාගෙන යන්න උත්සාහ කරනවා නම් හරි වටිනවා. තියෙන එක ගාව නැති නැවතිලා ඒක ඔස්සේ යන්න ගියොත් මන් නොමග යනවා. ඒක තිබුණාලු. එහෙම දෙයක් මට තියෙනවා කියලා හිතාගෙන කෙනෙක් යන්න යනවා නම් ඔහු ගාව මේ නිහතමානීකම කියන එක නැහැ. නිහතමානී නැති නිසා ඒක එන්නේ. එහෙම නැත්නම් මට තියෙන යම් දෙයක් ඔහි තිබුණාවේ මට වැඩක් නැහැ කියලා ඉස්සරහට යනවා නම් ඔහු ඊටාම නිහතමානී පුජ්‍යලේ. ඒ නිහතමානීකමට අනුව මේ ගමන යන්න පුළුවන්කම තියෙනවා මිසක් එහෙම නැත්නම් නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ඉස්සරහට යන්න කිසිසේත්ම කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. එහෙනම් ඒ කාරණාව එතනින් සිහිපත් කරලා අද දවසේ උදේ කාලේ નિયમિત පැය දෙක නිමා වෙන කාලයේ සඳහන් කරලා තියෙන නිසා දැනට අපි ධර්ම දේශනාව මෙතනින් නතර කරමු. Thank you.